අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා බොහොම ගාම්භීර දේශනාවක් කරුණු අපට පහදලා දීම ගැන ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ දේශනාව අහනකොට පිටිච්ච එක දෙයක් තමයි අපේ මේ තේමාව අනුව ප්‍රායෝගික ජීවිතයට දහම අනුගත කිරීමේදී දැන් දැන් බොහෝ විට යම්කිසි කෙනෙක් ගොඩක් වර්ධනය වෙලා නැත්නම් ධර්ම මාර්ගයේ එතකොට එයාගේ හිතේ තණ්හාව දුකට හේතුවයි කියන එක රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකක් වගේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඕනෙතරම් ධර්මයෙන් අහලා තියෙනවා තණ්හාව තමයි දුකට හේතුව කියලා. නමුත් එයාගේ දුකක් ඇති වෙනකොට ඒ කියන්නේ අපි හිතමු ළමයෙක් දකින්න ආසයි. ප්‍රත්‍යය නමුත් ප්‍රත්‍යයයි එයා හේතුව හැටියට ගන්නෙ තණ්හාව කියන එක නෙමෙයි. කෑමක් කන්න ආසයි. එහෙම නැත්නම් කෙනෙක් බනිනවා. බයිනකොට Tamanට අර එයාගෙන් හොඳ ඇහිීමට තියෙන කැමැත්ත කියන එක නෙවෙයි එන්නේ අර මිනිසයා කියන එකයි. ඉතින් එතන අර මැද කොටස තේරෙන්නේ නැති එක නිසා අපි බොහෝ විට සාමාන්‍යයෙන් කොච්චර මේක ගැන අහලා තිබ්බා වුණත් ඒක පොතේ දැනුමට සීමා වෙනවා. ඒ නිසා මට හිතෙනවා දැන් අපි මේක ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් භාවනා කරන්නේ නැති කෙනෙක් වුණත් මුලදී දැන් ප්‍රත්‍යවේක්ෂාවක් වගේ දිනපතා කරන්න පුළුවන් නම් Tamanට දැඩි දුකක් ඇති වෙනකොට හරි තරහක් ඇති වෙනකොට හරි ආසාවක් ඇති වෙච්ච ඒවා ගැන හරි මේක මේක මේකද හේතුව නැත්තම් මේ මේ අපිට ස්වාමින් වහන්සේලා කියලා දෙන වගේ තණ්හාවද කියන විමසලා බලන පුරුද්දක් ඇති කරගත්තාම අපේ හිතට කාලයක් යනකොට නිකම්ම චිත්තානුපස්සනාව වගේ කරන කෙනෙකුට නම් තේරෙනවා මෙන්න මෙතනයි හේතුව කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේ කිව්වා හිතට නිවුණු බව හඳුන්වලා දීම එක. දැන් මෙතෙන්දී ඒක කරනකොටම පුද්ගලෙක් නෙවෙයි මේක මට කරන්නේ කියන එක තේරෙනකොට යම්කිසි අර පුද්ගල භාවයකින් තොර 아무තු නිවීමක් ඇති වෙනවා ස්වාමීනාස්. ඉතින් මේ වගේ දෙයක් කළොත් එහෙම ඊට පස්සේ යාට නිකම්ම Nirodhe අවශ්‍යතාවය තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ යා තවදුරට භාවනාවක් වගේ දෙයක් වර්ධනය කරොත් ඊට පස්සේ තේරෙනවා gedara stress එක නිසා කොහේ හරි trips යන්න ඕන නම් ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන එක එයාට ඒ කියන්නේ එහෙම දෙයක් ඉන්නේ නෑ ඒ ගැන මොකද්ද ස්වාමීන් වහන්සේ? ඔව්. ඇත්තටම දැන් අර අපි සිහිපත් කළේ දැන් සතිය ප්‍රගුණ කරනකොටත් ඒක සම්පජඤ්‍ය හෙවත් ප්‍රඥාව අවදි වෙන විදිහෙන් ප්‍රගුණ කරනවා නම් අනිවාර්යයෙන්ම අරමුණ දිහා වගේම තමන්ගේ සිත දිහත් බලන්න පුරුදු වෙන්න ඕනේ. කියන්නේ අපට හැමතිස්සෙම ඉන්ද්‍රියන්ට අරමුණ ගෝචර වෙනකොට ඒක ලස්සනයි ඒක හොඳ නෑ එයා කරපු වැඩේ බොහොම වටිනවා ඒ වැඩේ වටින්නේ නෑ ආදී වශයෙන් අපට අරමුණ පිළිබඳ යම්කිසි ප්‍රත්‍යවේක්ෂණයක් විශ්ලේෂණයක් අපේ මනසට එනවා හැබැයි ඒත් එක්කම මගේ මනසට මොකද වෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන් නම් විතරයි අපිට එතන හේතුඵල වශයෙන් ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්න. ඉතින් සාමාන්‍ය ලෝකයා එහෙම බලන්න පුරුදු වෙලා නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මුලදෙත් සිහිපත් කළේ මේ ආර්යයන් වහන්සේලා විසින් අපට දේශනා කරලා තියෙන ධහම. ඒ ආර්ය ධර්මය අපි ඇහුවට පස්සේ ගැන හිතුවට පස්සේ තමයි ටික ටික අපට ඒ ක්‍රම පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් අපිට කවදාවත් මේක දකින්න බෑ. ඒ කියන්නේ දකින්න බෑ කියන එකේ තේරුම ඒව ස්පර්ශ වෙලා නැහැ කියන එක නෙමෙයි. දැන් ඔය අනිත් කෙනාට චෝදනා කරන අනිත් කෙනාගේ වැරද්ද ගැන කතා කරන හැමෝටම යම් ප්‍රමාණයකට දැනিলা තියෙනවා තමන්ගේ හිතේ ඇතිවෙන යම් යම් මනෝභාවයන් නිසා ලොකු පීඩාවක් තමන් විඳිනවා කියන එක. එතකොට ඒක දැනিলা තිබුණාට ඒක මේ තමන්ගේ තණ්හාව නිසායි ආරම්භ වුනේ කියන එක පිළිගන්න එතනත්ත සෝදානම් නැහැ. ඒ Tamanට චිත්ත පීඩා ඇති කළෙත් අනිත් කෙනා විසින් කියලා ඒකත් අනුන්ගේ ඇඟ පිට තියන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ ඒ දෘෂ්ටිය ඒක ඔළුවේ තියාගෙන අපි ලෝකය දිහා බලන තාක් කල්ලා පෙරේරුකාණේ මහානායකහම සිහිපත් කරනවා. ඒක හරියට පාට කණ්ණාඩියක් දාගත්තා වගේ එහෙම බලන්න පුරුදු වුණාම එහෙමමයි පෙනෙන්නේ. හැබැයි අපි ටික ටික අනිත් පැත්තට හිතන්න ප්‍රතිවේක්ෂා කරන්න පුරුදු වෙනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ නෑ මේ අනිත් කෙනා කරන දේ මොකක් වුණත් මේ මගේ මනසේ මේ ගැෂ්ඨණය මතුනේ මම මෙහෙම හිතපු නිසා. ඒතර මම එහෙම හිතුවේ ඇයිද? මම ඊට වඩා වෙනස් දෙයකට කැමති නිසා. එහෙනම් ඇත්තටම මගේ මේ මානසික පීඩාව ඇති උනේ මගේ තියෙන තෘෂ්ණාව මත නේද මට මේ පටිඝය ඇති උනේ කියලා අන්න එතකොට තමයි පටිඝය මතු වෙන්නෙම මේ තෘෂ්ණාව මුල් කොටගෙන කියන කාරණේ දැනෙන්නේ. එහෙමනම් තෘෂ්ණාව යනු මගේ හිතවතෙක් නෙවෙයි මට හැමතිස්සෙම පීඩා ඇති කරන ප්‍රශ්න ඇති කරන ධර්මයක් කියන බව අපිට ටික ටික දැනෙන්න ගන්න. ඉතින් අන්න ඒ විදිහේ ප්‍රත්‍යවේක්ෂා නුවණක් ඇතුව කටයුතු කරන්න අපි පුහුණු වෙන්න ඕන. ඒක තමයි අපි අර පෙර දිනක පුංචි අභ්‍යාසයකුත් සිහිපත් කළේ. දිනපතාම තමන්ගේ සිතට තදින් දැනුණු කාරණයක් අරගෙන ඒක ඔය විදිහට විශ්ලේෂණය කරලා බලන්න අර බාහිර හේතුව පැත්තකින් තියලා ඉතින්සෙන් මොකද්ද ඒකට හේතුව කියලා අහනකොට ඔබතුමා කිව්වා වගේ අර බාහිර ප්‍රශ්නේ තමයි අපේ ඔළුවට එන්නේ. එහෙම තමයි අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. ඊපස්සේ අපි ටික ටික උත්සාහ කරන්න ඕන අනිත් පැත්තට හිතනද ඒ බාහිර වෙත පැත්තකින් තියලා මගේ පැත්තෙන් මොකක්ද ඇති වෙච්ච සාධක කියලා හිතන්න පුහුණු වෙනවා. ඉතින් ඇත්තට එහෙම අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ටික ටික පුරුදු වෙනකොට ඒක භාවනාවක් නෙමෙයි ඒක පොඩි චිත්තාභ්‍යාසයක් විතරයි. හැබැයි එහෙම කරන්න කරන්න තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අපට සතිය අවශ්‍ය තැනදී මතුවෙන්න ගන්න. අවශ්‍ය තැනදී සිහිය පිහිටන්න ගන්න. අරමුණ ගැන වගේම තමන්ගේ හිත දිහා බලන්න පුළුවන් වෙන්නේ ඒ බඳු අභ්‍යාස තුළින් තමයි. ඒ බඳු දේ පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. එහෙමයි ස්වාමීනාංශේ ඒක මේ දැන් එහෙම ප්‍රත්‍යවේක්ෂා තත්ත්වයෙන් එළියට ගිහින් ඒ කියන්නේ ඊට වඩා මානසික தත්ත්වය තුල මේක තියෙනකොට යම් යම් දේවල් සිද්ධ වෙනකොට සතියෙන් ඒක සම්මා සතියෙන් දකිනකොට හරීම සුවයක් ඒ මොහොතේම ඇති වෙනවා. ඒ ඒ සුවය අත්දකින්න අත්දකින්න තමයි ඉතින් අපට දහම ඇසුරු කිරීමේ සුවය කෙලස් දුරු වීමේ තියෙන සුවය අපට ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක තමයි මේ නිර්වාණ ගාමිනී මාර්ගය පිළිබඳ උනන්දු ඇති වෙන්නේ. ඉතින් ඕක තහවුරු වෙනවා සෝවාන් මාර්ගඥානයත් එක්කලා. ඒ තහවුරු වීමෙන් පස්සේ මොනම හේතුවක් නිසාවත් ඒතරත් ආපස්සට හැරෙන්නේ එතකම් විවිධ හේතු නිසා ආපහු හැරෙන්න පුළුවන්. මොකක්ද අර ආධිපත්‍ය භාවය තාම අපේ මනසේ පිහිටලා නැති නිසා. එහෙමයි. එහෙමයි සාන්නහස බොහොමත්ම පිසිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.